රුද්දික මහත්තයා අසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා Zoom එකේ. ඒ වගේම ඔබ වහන්සේට ආරාධනා කරලා තිනවා අභිධර්මයේ පාඩමක් කරන්න කියලා. මම පළවෙනි ප්‍රශ්නය කියන්නම්. දානලාභී යෝගාවචරයෙකුට නිවන් දකින්නට සුදුසු කාලයක්ද කලාපයක්ද රූපාවචර සහ අරූපාවචර ලෝක භූමි දෙක. ඥානයක් ලැබූ පැමණින් එම එම යෝගාවචරයා නිවන් සාක්ෂාත් කර ඇත්තේ නැත නැති නැති ඇති නැති බැවින් එසේ කිරීමට පුළුවන්ද ඇත්තටම දැන් යෝගාවචරයෙකුට අරූපාවචර බ්‍රහ්ම ලෝක නිවන් දකින්නට සුදුසු තැනක් නෙමෙයි රූපාවචර බ්‍රහ්ම ලෝකවල නිවන් දකින්න බාධාවක් නැහැ ඒ අවශ්‍ය මට්ටමට මනස වැඩිලා තියෙනවා එතෙ මේ කාමාවචර ලෝක ඒ කියන්නේ විශේෂයෙන් මනුෂ්‍ය ලෝකේ තමයි ඒ සඳහා මූලික පසුබිම හදාගන්නට සුදුසුම තැන. දිව්‍ය ලෝකවල සහ රූපාවචර බ්‍රහ්ම ලෝකවල නිවන් අවබෝධ කරන්න බැරි කමක් නැහැ. ඒ නිසානේ දැන් ප්‍රථම ධර්ම දේශනාවේදී 18 කෝටියක් නිවන් දකින්නේ. දිව්‍ය බ්‍රහ්ම ඉන්නේ. එතකොට ඒ අනුව බැලුවෙන් පස්සේ දිව්‍ය ලෝකවල සහ බ්‍රහ්ම ලෝකවල නිවන් දකින්න බාධාක් නැහැ. හැබැයි අර පුහුණුව තියන අයට අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඒ සඳහා අවකාශයක් නැහැ.